දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව යොදාගෙන තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ඉතින් ඊට කලින් ප්‍රකාශයක් දැනුම්දීමක් කරන්න තියෙන අපේ දාසි කුටියේ හිටපු සුගතඥාන ස්වාමීන් වහන්සේ මම බණ කියලා යනකොට හොඳටම අර්ථනීප බව කිව්වා ඒ ගාම ඉස්පිතාලෙ ගින්න තිනවා ගෙනියනකොට මගදී අපවත් වෙලා ඉතින් ආරංචි යනකොට මට පණිවිඩ එනකොට කිව්වේ ඒ කවුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට මේ මගදී අසනීප වෙලා අන්තරා වෙලා ස්පිතාලේ බාහිර දීලකොටම පණ තිබිලා නැහැ. ඉතින් ඒ නිසා උදේවරුව මම ඒකට ගත කරා. දැන් කොහොම හරි අපි අද දවසේ ආදාහනය කරන්න බලාපොරොත්තු වෙනවා. හීරපිටිය ආදාහනාගාරය. ඉතින් තාම අපිට මේ මල්ශාලාවෙන් දෙහි එළියට දුන්නේ නැහැ. ස්පිතාලෙන් එළියට අවිල්ල තියෙනවා. මල්ශාලාවේ තියෙන. ඉතින් ඒකේ ආදාහන කටයුතු නැත්තම් අවමංගල්‍ය උත්සවය පාත්තන් ඉඩ නැහැ කියලා අපි සමාජලට ගේන්න ඉඩ තියෙනවා පැය පැයකට විතර වගේ යට තට්ටුවට ඒක මේ වෙලාවේ සූදානම් වෙමින් පවතිනවා. ඉතින් මේ ඒ අතරමැදම අපවත් වෙලා තියෙන ධම්මජීව හාමුදුරුවෝ කියන කතාවත් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මට හිතුණා නෑ කියලා කියන්නේ. නීතික ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකට මේ වෙනවා කඩාගෙන. ඉතින් ඒකයි මම මේ සාකච්ඡාවට ආවේ ඒක නෑ කියලා කියන්නේ. ඒකට කට්ටිය දන්නවනේ අපවත් වෙලා තියෙන වෙන හාමුදුරුවෝ කෙනෙක් ඇත්තටම අපවත් වෙලා ඒක නම් ෂුවර්. ඒ අපේ කඩ මේ නාත්තන්ඩි අපේ සුගතයන් සංසේ ඒසන් තමයි මාව ඇත්තට පැවිදි කරනකොට ඉසබෑවේ සිවුරු ටික මහලා දුන්නේ එහා කන්දේටම වඩ ගහගෙන ගියේ ඔක්කොම කටයුතු ටික කෙරුවේ අයියා කෙනෙක් වගේ ස්වාමීන් වහන්සේ තමයි ඉතින් අන්තිම අවුරුදු දෙකම වගේ අපිත් එක්ක හිටියේ ඉතින් ඒක ලොකු සංස්ථාවේ ලොකු නියෝජනයක් අපිට තිබුණා ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ. ඒ වගේම මේ මම මේ කරන දේවල් වලට පුදුම විදිහට මුදිතාවෙන් කතා කරා. කවදාකවත් මයින් අහන්නෙත් නෑ කරන්නේ මොනක්වත් බලපෑම මොනක්වත් කරන්නේ මට. ඔක්කොටම එනකොට කියන්නේ මෙච්චර කොහොම වැඩ කරගෙන ඉන්නවද දන්නේ පුළුවන් විදිහට උදව් කරන්න කියලා. කිසිම අවුරුදු 40ක් පැවිදි ජීවිතය ගත කරලා තිනවා. නෑදෑයින් එක කිසිම ගනුදෙනුවක් කරලා නෑ. අන්තිමට නෑදෑය දැකලා තියෙන අවුරුදු දෙකකට කලින්. ඉතින් ඔක්කොම ප්‍රශ්න කරා මේ නෑදෑය ගෙන්නුවා හදිසි මරණයක් නිසා. ඒලක අපි එනකොට කැමති නෑ කියලා. ඔක්කොම උදව් කරන්න ගිහියෝ, දායකයෝ ස්ථානේ කිසිම වෙලාවක මොනම දෙයක්වත් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා හරි පුදුම මේ නායකත්ව පුහුණුවක් තිබුණා. මං පිළිවද විශේෂ ලෙන්ගතකමක් තිබුණා. ඒ වගේ මට මේ සම්බන්ධක මොකුත් තිබුණා පැවිද්දේ ඉඳලම ඔක්කොම කෙරුවේ. ඒ කාලේ ඇත්තටම කාගේවත් කෙරුවේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා අවසානයේ හිටපු එකම ලොකු දෙයක් අනිත් එක ඊයේ චන්ද්‍රරත්න ස්වාමීන් සම්පූර්ණ ගමනට ගිහිල්ලා ඔක්කොම ටික කරලා තිබුණා. ඒකත් මට ලොකු හයියක් වුණා. මොකද වැඩිමහල්ම ස්වාමීන් වහන්සේ ඉතින් ඒකට මයින් කිසිම වගකීමක් ඉෂ්ට උනේ නැහැ. මම උඩට යනකොට මේ පහට ගේනවා ස්වාමීන් වහන්සේ. ඉතින් සංඝයාගේ සම්පූර්ණ වෙන්න තියෙන තාම ලස්සන මේ සංසිද්ධියක් වෙලා තිනවා සාසනික සංසිද්ධියක්. ඊයේ පෝය කරනකොට ওই ශාන්ති කාමරේ ඇතුලේ හිටියේ. අපි ඔක්කොම වඳින්න හදනකොට කිව්වා නෑ නෑ මං එන්නම් එළියට කියලා වන්දනාවට එළියට ආවා. අපි ඔක්කොම වන්දනා කරනකොට මූණ පිපිහල් වෙලා මම හරිම අමාරුවක් තියෙන මේ කන්ද කෙන්ඩ පෙරලෙනවා අමාරුයි කියලා කිව්වා. ඉතින් මේ මං කෝ කාමරේටලා ඉන්න මේස් කුට්ට මොකුත් මන් දෙන්න දාගෙන ඇතුළටලා ඉන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉඳලා ඇඳේ 5 45 වෙනකොට උත්සන්න වෙලා. ඒ වෙලාවේ සීලූම දෙනා විහාරේ. විහාරේ මල් සුකස් කරන කවුරුත් නැහැ. මේ ශාන්ති එළියට ඇවිල්ලා අර මෙතන එකට ගහන වගේ gediy ගහලා තියෙනවා. ඔක්කොමලා වටපිට බලලා තියෙනවා මේ gediy ගහන විහාරේ දෙහා කන්දේද දන්නේ නැහැ. කාටවත් හොයාගන්න බෑ මේ අනතුරක් බව දන්නවා. ළඟියා නාවකරණ දැක්කලු ඒ සීමාවේ gediy වෙන වෙන විදියට. ඊටසේ අනිකාමරණ කියලා තමයි මේ සීමාවන සමය gediy ගහලා තියෙන කියලා කියලා බලනකොට උන්ටටම අමාරු. ඒ කියන්නේ හුස්ම ගන්න බැරි වෙලා. ඊට පස්සේ ඉන්නලර එකක් දීලා පල්ලෙහාට ගේනකම් මසාජ් කර කර ගෑවිලා තියෙනවා. ඉතින් අර gediy ගෑහිල්ල තමයි අපේ ක්‍රමය. මොනවා හරි වුණාම බැරි වුණාම gediy ගැහුවට පස්සේ දැනගන්න ඕනේ. අපි ඔය ෆැක්ටරි එකේ තියෙන ෆයර් ඩ්‍රිල් එක වගේ ගැහුවට පස්සේ ගිහිල්ලා බලන්න. ඉතින් ඒකල පැය ගාන බෑත් හිටියේ නෑ. අපවත් වෙලා. ඒ වාහනේ යනකොටම බෙල්ල කඩා වැටුණලු. ඉතින් යනකොට eh, පරීක්ෂණ වගේ කරලා තියෙනවා එනත් පරීක්ෂා කරලා කියලා තියෙනවා. Eh, ගේනකොටම ආපවත් නැහැ. ඉතින් සම්පූර්ණ මේ මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඉතින් ඒ ටික කෙරුවේ ඇත්තට 12 වෙනකොට. ඊට පස්සේ දැන් ඊටු ටික තමයි අපි 3:00මාර වෙයි කියලා කියනවා. සමහරට 2:00මාර වෙයි කියලා තියෙනවා. දේහය එළියට ගන්නකොට එහෙම වුණොත් මෙහි ගෙනල්ලා පැයක විතර මේ පාංශු කුල කටජරි කරලා ගෙනියන එකයි තියෙන්නේ. ඒක වැඩමුළුවේ ඉන්න අයට එච්චර අදාළ නැහැ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැටි කරගන්න. ළම දැනගැනීම පිණිස කරන්නේ මේ මේ ආදාන කටයුතු සහ මේ කටයුතු කරන්නේ ධම්මජීව හැමදාන්ට නෙවෙයි කියන්නයි මං ආවේ. අපි පටන් ගමු සාකච්ඡාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. ගරු ස්වාමින් වහන්ස ආහාර ගැනීමේදී සතිය පැවැත්වීමට උත්සාහ කළෙමි. අනන විට අනන බවත්, හපන විට හපන බවත්, අනන විට නොපහන නොපහන බවත්, පහන පහන විට නොවන බවත් අපන විට එහෙම ලියලා පහන විට නොඅනන බවත් සතියෙන් දැනගතිමි. කෙල ඉනීම නොසිතාම සිදුවේ. නමුත් හැපීම මා විසින් කරලිමි. හැපීම දැනගන්නා සිතත් රස දැනීම දැනගන්නා සිතත් සිත් දෙකක් බව හැඟුනි. ගිලීම තවත් සිතක මේ ආකාරයෙන් ඇනු ආහාර පිට මුඛය දක්වා ගැනීමේදී මත තැබීමේදී හැපීමේදී අත නැවත පහත හෙලීමේදී රස දැනීමේදී බොහෝ සිත් ඇති වෙන බව මට වැටහි. මෙම ආකාරයට මෙනෙහි කිරීම වැරදිද? නිවැරදිද? අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව. ඔච්ච මේ කටයුත්තේදී වැඩියෙන් සතිය පිටවනවා නම් වෙන්දා නොදැනුවත්වම වගේ සිද්ධ වෙන දේ හෝ දිශයෙන් එළඹ සිටියෙන් සතියෙන් සිද්ධ වෙනවා නම් ඒ තාක් මෙනෙහි කිරීම හොඳයි. යම් තාක් සතියට හෝ ඉදිරි වර්ධනයට මෙනෙහි කිරීම බාධාවක් නම් නැතර කළ දාන එකයි තියෙන්නේ. ඒ නිසා මේ මෙනෙහි කළ යුතු වෙලාව නොකළ යුතු වෙලාව කළ පුරුද්දෙම දැනගන්න. අපි මේක හරි වැරද්ද බලන්නේ ඉදිරියේ පස්ස බලන්නේ ඒකෙන් ඇතුළේ සතිය හැටියට. ඉතින් මෙහෙම එක දවසක් කෙරුවට පස්සේ තේරෙයි දිගින් දිගට මෙහෙම කරනවා නම් ගොඩක් කෙලෙස් උපදින්න පුළුවන් තැනක කුසල් උපදවා ගැනීම මානසිකාරයක් ඇති කරන්න පුළුවන්. යෝනිසමනසිකාරයක් අයෝනිසමනසිකාර වෙනුවට යෝනිසමනසිකාරයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා භෝජන සංග්‍රහ ඒවයි කතර කරන කතා බවක් තියෙන වගේ දිහා බලනකොට මා කොච්චර මිනිස්සු ඒකෙදි මේ උජාරුව කියා පාන්න ආඩම්බරේ කියා පාන්න තණ්හා මාන දිටි ඇතිකරන්න ආහාර පාවිච්චි කරනවාද කියන එක හිස් මිනිසුන් කුස්පුරවන වජුන් මේත සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ කියලා අබින්දනාත් tagore කවියක් ලිව්වා මේ මල පිපිලා තියෙන්නේ භෝජන සංග්‍රහය කියන මේස සරසන්නට දෙවේ කියලා. ඉතින් අද අපි භෝජන සංග්‍රහයේ තියෙන මල් ආස මල් කෝච්චයක් වගේ අපි නිතරම භෝජන සංග්‍රහවල තමයි ඉදිගත කරන්නේ. ඉතින් ඒක මේ ඒකට එන්නෙම හිස් මිනිසුන්ගේ කුස්පුරෝණ වැඩ. සරුවචනාංශේ දාන ටිකක් වළඳනවා බලනකොට ශ්‍රාවකෙක් දාන ටිකක් වළඳනවා දකින්න එක තමයි අශෝක රජුගේ බුද්ධ ආගමට හැරෙන්න හේතුව. අශෝක රජුගේ ඊසර දුන්නේ බමුණන්ට කෑම. සියතින් දුන්නේ. නමුත් කාලේ ඉවරනකොට සීපත නැහැ බමුණන්ට. කාලා කාලා කාලා කාලා අර අලංසාටක හත්ත ගාහක කාක පුංජක කඩද වැත්තේ වැක්කෙල්ල කපුටෙකුට කන්න තරම්. නැගිටවන්න අත දෙන්න ඕන. නැගිටිනොත් සලුව කඩාගෙන යනවා. ඊට පස්සේ රජුරෝ කැමැදීම අතහැරියා. කට්ටියට දීලා කෙරුවා. පස්සේ නිග්‍රෝධ සාමණේර යනවා දැක්කහම රාජාංගනේ දැක්ක බොහෝම සංසුන්ව යනවා. ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කරපුවාම කිව්වා මට දාන ආරාධ බාර ගන්න බෑ. මගේ ගුරු හාමුදුරන්ට ආර්ධනා කෙරුවොත් බාරගත්තොත් එන්නම් කියලා. ඒ පහුවෙන්ද ගුරු හාමුදුරුත් එක දානේ වන්දනකොට ඒක බලාගෙන හිටියා. ඒක සියතින් බැලඳුවේවේ. බලාගෙනකොට තේරෙනවා අර මනුස්සගේ කෑම කන දිහා බලනකොට එපා වෙන හැටිත් මේ පුංචි සාමණේර නම ගුරුහාමස දෙක දානවන්තකොට තියෙන චර්යාවක් දිහා බැලලා අදත් සාමණේරවරුන්ට පටන් අරගෙන සීකියාපද 30ක් සීකපද 17ක් මම හිතන්නේ ආහාර ගැනීම පමණ විතරක්ම තියෙනවා. එළියට යනකොට දැනගන්න ඕනේ කැමටි කනකොට බුදුන් නියෝජනය වෙන්න ඕනේ. කන්නේ බලඳන්නේ බුද්ධ භෝගේ. ඒක නිසා මේක මේ ජවයේ පිණිස මන්දේ පිණිස නෙවෙයි කරන එක දැනගෙන කන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ ආහාර ගැනීම දිහා බලාන සිටීමෙන් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දාන වළඳන එක පිළිබඳව ඒ සඳහන් කරලා තියෙන බුද්ධ බුද්ධ ආචින්න කතාව. බුදුරජාණන්ගේ ආචින්න ධර්මයක් නොන නොසින්ද පවත්තන ධර්මයක් දාහන ගන්නකොට පවතින ස්වභාවය. කතාබත නැහැ, වටපිට නැහැ, ඒක විතරයි. බැලුවොත් ඒක ඇතුලේ වැඩ කොච්චරක් තියෙනවද කියලා ඔය ලියලා තියෙන එකයි. වල දෙනකොට, රස බලනකොට, හපනකොට ඒක ඔක්කොම වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් දැක් ගන්න පුළුවන්. අපි කතා බතා කර කර කරන්න ගියාම මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔය වැඩි දිගට කරලා බලන්න සෞඛ්‍ය සම්පන්න භාවයට ගොඩාක් උදව් කරනවා. හිතත් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. ඊයේ සන්ධ්‍යාවේ සක්මන් භාවනාවෙන් අනුරු අනතුරුව පරයන්කේ පහසුවෙන් සමබරව ඉඳගන්නා ලදී. ගත සැහැල්ලු කිරීමේ සිතුවිල්ලක සිතුවිල්ලක ගැන අවධානයෙන් අවධානය කරමින් සිටින අතර කය සැහැල්ලු වූ අතර මේ අතරතුර වැටෙන හුස්ම රැල්ල කෙරෙහි අවධානයෙන්ද සිටියද සිටින අතර හුස්ම රැල්ලේ ස්පර්ශයන් නාසයේ බටේ සිට ඉහළට සිහින් රේඛාවක් දිගේ ගමන් ගන්නා ආකාරයක් නිරීක්ෂණය කරගන්න කරන්න කරනාලාදී අතර සිත විසිරී නොගොස් හොඳ ඒකාග්‍රතාවයක පැවිති අතර ක්‍රමෙන් හුස්ම වැටීම නැවතුණු තවත් නැවතුණු නම නමුත් ඒ අතර හොඳට පරීක්ෂාවෙන් බැලුමුත් හුස්ම වැටීමක් නොවිය. සිතේ විවෘත හා පුලුල් ආකාරය දකින්නට ලැබූ අතර යම් ප්‍රභාෂර ගතියක් වැනි තත්වයක් පැවති. විනාඩි 30 මේ ගිය පසු ඊටමත් සුළු හුස්ම අංශු ආශ්වාස වීමක්ද ඒට වැඩි ප්‍රමාණයක් ප්‍රශ්වාස වීමක්ද සිදුවන ආකාරයක් දැනුණු අතර තවත් විටක ආශ්වාස ප්‍රශ්වාස සිදු නොවන ආකාරයක්ද අත්දකිමි. පැය එකක් පමණ පරියංක භාවනාවකින් නැගිට පසුව කාමරයට ගොස් SPU විටද මේ தત્ත්වය දකින්නට ලැබුණි. ඉදිරි භාවනාවේ දියුණුව සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ඔය මේකේ ලියලා තියෙනවා අන්තිමට ආශ්‍රවසාසයේ නොවන ආකාරය දැක්කයි කියලා. අපි කතා කර කැමති නම් මේක නා ඒක සභාවට එලිකරනද සමහරක් සමහර දෙයක් වෙන ආකාරයක් නම් තියෙනවා. නොවන ආකාරයක් දකින්නත් බෑ, අත් දකින්නත් බෑ. මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා කිව්වොත් හරි ගැඹුරක් භාවනාවේ පෙන්වනවා. කැමැති දීපෙකනා සභාවට කට උත්තරයක් දෙන්න මොකද්ද මෙතන අදහස් කරන්න කියලා ආශ්‍රව ප්‍රසවාස නොවන ආකාරය කියලා. ඒක ඒ කෙනාටත් මේ කමඨාන් සුද්ධ විරීමක් වෙනවා. පිරිසටත් කියා ගන්න බැරි කෙනෙකුට කියන්න පුළුවන් නේ. නිසා කැමැතිමම අත උස්සනවා නම් එහෙම නැත්තම් ඒ එතනදී හොඳට බලන්න කොහොමද නොවෙන දෙයක ආකාරය කතා කරන්න කියලා. මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා ඒ ටික ලියන්න උත්සාහ කරනකොට කමඨාණක් සුද්ධ වීමක් සිද්ධ වෙයි. වාර්තාගතක වාර්තාකරණය පිළිබඳවත් සුද්ධ වීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී දෙපා වලට තද බව උණුසුම සිසිල් බව එසවීමේදී වාතය ගැටෙන බවද පියවර තැබීමේදී මුලින් පොළවට විලුඹ දෙවනුව පාදයේ මැද අවසානයේ ඇඟිලි ස්පර්ශ වේ. එසවීමේදීද එසේ ටික ටික වේලාවක් සමාදි වේ. පරයන්කේදී නාසයේ කෙළවර සුලංග ගැටීම දෙකම ආපසු දෙකම දැනේ. විනාඩි 20ක් පමණ සමාධිය ඇත. පසුව සුලංවැල්ල මුලින් නාස්හග ගැටීම අවසානය හා පිටවීමට පටන් ගැනීම හා පිටවීම ප්‍රශ්වාසය ඉතිරි වූ බව දැනේ. එහිදී සුදු මල් හා ලොකු තරුවක් වැනි දෙයක් පෙනී නොපෙනී යයි. විටක නාසයේ අග වේගයෙන් ගැහෙනවා මෙන් දැනේ. විටක ටික ටික හුස්ම ඇතුල්වීම පිටවීමද දැනේ. මුලදී උණුසුම සිසිල අත්විඳෙමි. නාසය ගැහෙන්නට කලින් net තෙත් බවක් දැනුනි. ඉදිරියේ ඉදිරියේ හා මෙහි වැඩි ඇතොත් නිවැරදි නිවැරදි මගට යාමට උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව චතුරාර්ය සත්‍ය ප්‍රාර්ථනා කරමි. ඔය මේ විදිහට බලන්න ගත්තාම ඇත්තට හරි ලස්සනට මේ තියෙන දේවල් පේනවා. නමුත් ඔය හැම තියෙන දේවල් දෙකක් මැදම මොකද්ද නොපේ නොපෙනෙන දෙයක් ඇතිපහුවෙනවා. අර තියෙන දේ දැකලා ඉවර වුණාට පස්සේ එතෙන් තමයි හිතයන්නේ. ඒක ස්වභාවය. උදාහරණයක් වශයෙන් කියනවා විලුඹ වැටෙනවා ඊට පස්සේ මැද වැටෙනවායි කියනවා සාමාන්‍ය මැද අහුවෙන්නේ නැහැ පොළොවට ඊට පස්සේ ඉස්සරහා ඇඟිලි ටික අහුවෙනවා ලේ වගේ කොටසේ වදිනවන වදින එහා යහපැත්තේ ධාර විතරයි ඉතින් ඒ නිසා මේ විලුඹ සහ ඇඟිලි කොට ප්‍රදේශේ වැටෙනකොට මැදේ වැටෙන හැටි බලන්න එතන තමයි අපේ ජීවිතයේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙන්නේ ලේ තමයි ආවේග මානසික ආවේග ආතති සහ උදරයේ ආහාර දිරවීම සම්බන්ධ ස්නායු පද්ධතිය තියෙනවා. ඒක කවදාකවත් පොළවේ වදින්නේ නැහැ. මේ සම පොළවේ යනකොට විලුඹ ලේවකේ බිම් වදින්නේ නැහැ. විසම පොළොව කැවිද්දොත් වදිනවා. වැලි පොළවේ යනකොට ඉඳලා හිටලා කිචි කැවෙනවා. ගල් වල යනකොට ගහක නගිනකොට වැල්ලක යනකොට හොඳටම වදිනවා. එතකොට අර ඔක්කොම ආවේග ප්‍රශ්න ඉවර කරනවා. ආහාර දිරවීම ප්‍රශ්න ඉවර කරනවා. ඉස්සර මිනිස්සු සපත්තු සෙරප්පු දැක්කේ දැම්මේ නැහැ. රළු පොළවේ ඇවිද්දේ. ඒ නිසා කඳුවල ජීවත් වෙන මිනිස්සු වැඩි කල ජීවත් වෙනවා. ඒ මොකද හේතුව ලේ වකේට හොඳට සම්බාහනේ සිද්ධ වෙනවා. අද තියෙන ක්‍රමයට මේ සපත්තු සිරප පාවිච්චි සහ පොළොව මට්ටම් කිරීම නිසා වදින්නේ නැහැ. නැත් මේක ලියලා තිනවා මට මුල වශයෙන් විලුඹත් මැදත් අගත් වැටෙනවා කියලා. මැද වැටෙනවද කියලා බලන්න පොඩ්ඩක්. වැටීමක් නැහැ. නමුත් අපි ලියනකොට ලියනවා මුලමදාගේ වැටෙනවා කියලා. නමුත් ඒ අර අර දෙකට සාපේක්ෂව මැද කොටසක් තියෙන බව තේරෙනවා ඇති. අමහර විටක මම එක හාමුදුර කෙනෙක් විතරක් දැකලා තිනවා සම්පූර්ණ පොළොවේ කකුල හිටින හාමුදුර කෙනෙක්. ඒ කියන්නේ විලේවකයක් කියලා එකක් නැහැ. පට්ටලව හිටින කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේට වගේ කෙනෙකුට නම් පොළොව හොඳට තියෙනවා. විසම පොළොවේ ඇවිදින්න ඇවිදින්න සෞඛ්‍ය සම්පන්නයි. සම පොළොවේ යන්න යන්න සෙරපු සෙරපු දාන්න දාන්න හරකුන්ට කුර ගැහුවා වගේ. අස්සයන්ට ලාඩම් ගැහුවා වගේ. ඉතින් අර පොඩි ළමයි ඉස්කෝලේ යනකොට අර විශාල සාපත්තු දෙකක් දාගෙන මට හරි දුක හිතෙනවා. අනේ අම්මේ මුංගේ පොඩි කාලෙට මේ දෙමව්පියෝ දෙන වද අපි ගස් නගපු කාලේ අපි වැල්ලේ නටපු කාලේ ඒ ශ්‍රී ලංකාවේ දැන් ඇත්තෙම නැහැ. පොඩි උන් කොයි වෙලාවකත් පොළොව සම්බන්ධ කරන්නේ නැහැ. ඉතින් YouTube එක පෙන්නනවා ඒක නැති කරන දෙයක් නැහැ පිටරට යම්මා මේ පොඩි ළමෙක් හදනවා පළවෙනි බබා වෙන්න ඇති. ඉතින් ඔළුවට තොප්පියක් දාලා කකුල් දෙකට මේස්තයක් දාලා අත් දෙකට මේස්තයක් දාලා ඔත්තලා ඇඳ උඩ තියෙනවා. අන්තිම තැප. මේකම් මැරෙන්න ගා ගන්න. අඬනවාමයි වැඩි. පස්සේ දවසක් ගිහිල්ලා සපත්තු දෙරපු නැතුව තනකොළ ගොල්ලක තියෙනවා. අර කවුද පැනපු ගමන් hina වෙනවා. පුදුමාකාර hinaවක්. ඉතින් අම්මට කල්පනා වෙනවා මේ කොහෙන්ද මේ දරුවා මෙච්චර hina වෙන්නේ කියලා. අර පොළොවට ස්වභාවික දෙයක් ගැටෙන වෙලාව. අපි කියනවා අර්ත් වෙනවා කියලා. ඊට පස්සේ දැන් අම්මා ගිහිල්ලා බලනවා ගෙදරදී කොහොමඩක්වත් දෙන්න බෑ ඒක. කාපට් දාලා තියෙන්නේ. හැමදේම විස බීජ නාශනය කරලා තියෙන්නේ. අන්තිමට අම්මා අම්මා දැනගන්න වර්ත් වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අඟල්ලා එණයක් ගහලා පොළොවට වයර් එක අතර දෙනවා ළමයට පුදිය ගන්නකොට අතට. රේඩියෝ අර්ත් කරන්නේ. ළමයට නින්ද යනවා. ඉතින් ඌ කොහොම කියන්නද අම්මට තෝ මෝඩි තෝ තෝ කරන වැඩ බලපේ තෝ මට ඔතල මේ මඩපුවක් ගෙඩියක් වගේ දීලා මට ඉන්දියන්නේ කොහොමද යක්ෂණී කියලා අහන්න බැරුව තමයි හඳන්නේ. අම්මගේ තියෙන මෝඩකමද තනකොළ කොල්ල කියලා තියෙන පොඩි එකක්. ඒකට තරු විසි වෙනවා පුදුම ආසාවක් තියෙන. නිකන් හිතන්න ගොම පොළවේ පෙරලි පෙරලි පුතින දරුවෙකුට මොන සැපක්ද තියෙන්නේ කියලා. ඔය දෙන්න හදන සැප නෙවෙයිනේ අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපිත් මේ ශරීරය සලකනවායි කියලා කරන්න කරන්න ලෙඩ. මේක නිකම් ස්වභාවික හිටියානම් ඇවිදිනකොට හොඳට බලන්න ලේ වගේ වදින්නේ නැහැ. වදිනවා නම් හොඳයි. වදින විදිහට කටයුතු කරන්න. ඒ වගේ මේ ඇති දේ දැක්කට පස්සේ අපි නොදාන ඇති අල්ලන්න බැරි දේ දකින්න. ඒ නිසා ලෝකෙම බලන්න එපයි කියන පොඩි කොටසක් අරගන්න කියනවා. ඒ දේ හොඳට බලන්න ඒක හැම තැනම අතරමැද පැලිරි තියෙනවා. නොදැනෙන දෙයක් තියෙනවා. අපි ඒක මකාගෙන යන්නේ. හොඳට බලන්න යනකොට මේක වළක්වන්න බැරි විදිහට ඔක පේන්න පටන් ඒක දැක්කට පස්සේ බාහිරේ මොනවද දැක්කත් හැම එකක්ම පැලිරි තියෙනවා. අපි මෙතෙක්කල් දැක්කේ නැත්තේ කොහොමද කියලා හිතෙන තරමට. ඉස්සර එක්කන ලියලා තිබුණා මන්ට ආස්වාද ප්‍රසංසී නැති ආකාරය වැටුණා කියලා. නැති ආකාරය කියලා ගන්නෑ. එහෙම වැටෙන්නේ නැහැ. නමුත් අර කටබරු කිව්වා දියබරු කරන්න කියා වගේ ලියවෙනව නිලපු ගම. මෙහා ලියනවා විලුඹ වැටුණා, මැද වැටුණා, අග වැටුණා. මං කියනවා මැද වැටෙච්ච ගැන පොඩ්ඩක් කියන්න බලන්න වැටෙනවද කියලා ඇත්තටම. නැත්තම් මේ පෑනේ සින්තරියෙන නිසා ලියාගෙන යන නිසා ලියනවද කියලා? නෑ. එනිසා මේ හුදුවට අරමුණක් බලන්න, විස්තර සහිතව බලන්න, පේන කොටසක් තියෙනවා. නමුත් පේන තියෙන දේ හොන්තරම දැක්කට පස්සේ නොපෙන්න දේ බලන්න බැරි தත්ත්වයටපත් කරන එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඒ නිසා කමඨාන වාතාව ලියනකොට තෝරන්න එපා. වැටහිච්ච දේ ලියන්න. දැනිච්ච දේ ලියන්න. දැනින්න ඕන දේ ලියන්නත් එපා, නොදැනුන දේ ලියන්නත් එපා. එතකොට වෙන්නේ අහගෙන ඉන්න කෙනා ගොළුව සවුත් වෙනවා. ඉතින් ඔහම යනකොට තමයිලාට අර කිය වෙනවා. අපිට අපේ ඉන්ද්‍රියකට අහුවෙන්නේ නැතුව වැටහීම් වගේක් ඕකේ තියෙනවා. ඒවා රූපී ද්‍රව්‍ය නෙවෙයි. හුඟක් වෙලාට අරූපී මට්ටමේ තියෙන්නේ. හුඟක් වෙලාට ඉන්ද්‍රිය ගෝචරත් නැහැ. නමුත් ඉන්ද්‍රිය ගෝචර දේවල් අතරමැද තියෙන අර හිස්තැනට අපි අර්ථකථන දෙනවා. ඒකෙන් තමයි මේ ජීවිතය කියන එක හැදෙන්නේ. ඉතින් නිසා යුවත් දැක ගන්නා සුළු විදිහට දැකලා මග අරින්න නැතුව ලියන්න උත්සාහකරනද මේකත් විස්තර වෙන විදිහට හොඳට බලනද මැද කකුල තියෙනකොට ඇත්තටම වැටෙනවද? එහෙම නැත්නම් මුලැමැදක වැටෙනවා කියලා කියනවාද කියලා. මේ වගේ හැම තැනකම බැලුවොත් මැද විතරක් නෙවෙයි ඕන තරක් වෙන්න පුළුවන්. අන්නේ විදිහට විස්තර සහිතව දකින්න එකම විසිතුරු කරලා බලනවා කියලා තමයි අපි ඔය ධම්ම වාතාම්දුරු ඉන්නකොට කිව්වේ. විස්තර කරලා බලනවා, පතුරු ගහලා බලනවා, විසිතුරු කරලා බලනවා. එතකොට පේනවා මේක ඇතුලේ හැම තැනකම පැලිරි වගේක් කැඩිච්ච තැනක්, නොතේරෙන තැනක් තියෙනවා. අපි වලගොඩලි සමතලා කරගෙන තමයි ලියන්නේ. ලියන දේ නෙවෙයි වෙන්නේ. ඒ නිසා ලියන් ලියන්න යනකොට දවසක ඔය එළියටම සත්‍යයි. අනිත් එක මේ වගේ සාමූහිකව කමඨාන් සුද්ධ කරනකොට ඒක කාටත් වගේ පුංචි ඉඟියක් වෙනවා. ලියන එක නෑ විතරක් නෙමෙයි කමඨාන සුද්ධ වෙන්නේ. අනිත් අයගේ සුද්ධ වෙන නිසා මෙයාටත් මම කියනවා මේකම බලලා නැවත නැවත වාර්තා කරන්නයි කියලා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල හීන්ව ගිය අවස්ථාවේදී ඇඟ චලනයක් වෙනවා. පසුව ඇඟ සැහැල්ලු වී පුළුන් ගොඩක සිටින්නාක් මෙන් දැනෙනවා. ඒ මාගේ භාවනාවේ දියුණුවක්දයි පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව මෙයින් දන්වමි. ඔබ වහන්සේට නිවන් සුව අත්වේවායි පතමි. ඔය එතකොට තමන්ට සහැල්ලුවක් සහ අසහනය අඩුවීමක් වෙනවනම් ওই කාරණාවත් එක්ක පෙරපසු නොවි අකාලිකව මේක තේරෙනවා. ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. මේක වෙච්ච නිසා මට සහැල්ලුවක් වුණාද ප්‍රණීත සීතල භාවයක් ඇති වුණා නැත්නම් මට ආතතියක් ප්‍රශ්නයක් විචිකිච්ඡාවක් ඇති වුණේ කියන එක අනුව තමයි අහකට ඉන්න එකනට තේරෙන්නේ. ඒ නිසා මේ දීපෙකන කැමැතිද කියන්නේ මේ වගේ සෑහළු භාවයක් පැතිවීම Tamanට අසහනිය අඩු වෙච්ච සාන්ත සීතල භාවයක්ද නැත්නම් කරදරයක් අංකරුටලක් අරියාදුවක් වගේද වෙන්නේ කියන කියන්න කැමැතියි. මේ වැඩමුළු එක්කෙනෙක්වත් අත උසන්න කැමති නැහැ. ඔක්කොම මේ කුම්මෙහි જાතියක් ඉන්නේ. ඔය නොයගත්තේ. බොහොම අමාරුවෙන් හොයාගත්තේ ස්වාමීන් වහන්සේ. පේනවා ඒක. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදින අයුරු හොඳින් තේරෙයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සතියේ විස්තර මුල මැද අග බැලීමට උත්සාහ කරමි. මම ආදුනිකයෙක් වන අතර ආනාපාන සති භාවනාව කර නින්දට ගිය පසු රාත්‍රියේදී බය වී ඇහැරීමක් සිදුවේ. මේ සඳහා කුමක් කළ යුතුද? කරුණාකර පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඔය කියන්නේ රාත්‍රියේ නෙවෙයි දවල් වුණත් භාවනා කරන යනකොට මේකට මම කිලිම සම්බන්ධ දන්නේ ඒක පාරට Tamanට සතිය පිහිටන්නේ පිටගිය සතිය පිහිටවන්නේ අකුණක් ගැහුවා වගේ. කැළඹිලා, ඇවිස්සিলা, ඩක්කාලා ආපහු එනවා. ඉතින් ආපු ගමන් නිකන් හීනෙන් බය වුණා වගේ තමයි පේන්නේ. මේක මේක ඇත්තටම හීනයක් නේ. නිින්දේ දවලුත් එක වෙනවා. ඉතින් අපිට මේම දෙයක් වුණාට පස්සේ නැත්නම් මේ කැළඹිලා ඇවිස්සුණාට පස්සේ දැන් තමන් ඉන්නේ ඉරියව්වට හිත ගන්න කොච්චර වෙලා යනවද කියන එක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ resilience කියලා. කැළඹිලාමක් අවිශ්චිච්චක් වුණාට පස්සේ මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගන්න ඉඳගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, විදිමින් ඉන්නවා කියන එකට හිත ගන්න කොච්චර වෙලා යනවද කියන එක තමයි අපේ තල තුනකම කියන්නේ. ඒක නිසා මේ ඉන්නේ නිදි බය වුණාට පස්සේ තමන් ඉන්නේ ඉරියව්වට ගන්න මේ කියන එකනට පුළුවන්කමක් තිබුණා නැත්නම් ඒකද ප්‍රයත්නේ උනේ. එහෙම නැත්නම් මේ බය වීම නිසා ඇතිවෙච්ච පශ්චාත්තාපය නිසා භාවනාව පිළිබඳව බයක් භාවනාව පිළිබඳව අය නොකර ඉන්න හැඟීමක්ද ඇති වෙන්නේ කියන එකත් සභාගත කරනවා නම් හොඳයි. කැමැති දීලීපේකන අත උසන්. අනේ කරුණාකරලා ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් මාත් ඉස්සලා කියපේකනට කියපේකමයි තියෙන්නේ. ඒක වීම නිසා මට මොකද උනේ කියලා බලන්න. කලබලයක්, තක්කු මුක්කුවක්, අරියාදුවක්ද? එහෙම නැත්නම් භාවනාවේ තව ඉදිරියට යන්නේ මේක ප්‍රගති පරීක්ෂණයක්. අභියෝගවත් අභියෝගාත්මකව උනන්දුවක්ද මේක ඇති උනේ නැත්නම් පශ්චාත්තාපයක්ද කියන එක ලියනවනම් එතකොට අර මුළු සිද්ධියම මේකෙන් අර්ථ ගන්නවා. සිද්ධිය විතරක් ලියලා පිට කෙනෙකුට දුන්නාට පිට කෙනාගේ අර්ථකථනය මේකට අදාළ නැහැ. ඒ නිසා Tamanට මේකෙන් පස්සේ මොකද වුනේ? අර වගේ තැහැල්ලුවක් නිදහසක් වගේ ආවද? ඉස්සල එක නැත මේකේ බය වීමක්කට පස්සේ මගේ හිත මේ ගැන මොකද්ද කියන්නේ කියන එක තමයි ඒක අනුව තමයි මේ උත්තරයක් පිට කෙනෙකුට දෙන්න පුළුවන්. සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තොරතුරු ගෙනල්ලා අද්දරට ගෙනල්ලා නැතර කරලා තියෙනවා. ඉතුරු තොරතුරත් අනිත් දවසේ ලියන්න පුරුදු වෙන්න නැත්නම් මේ වෙලාවට සභාවට ඉදිරිපත් කරන්න. තේරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. මේ මාගේ පළවන පළමුවන භාවනා වැඩසටහනයි. මාගේ මෙම ගැටලු වලට පිළිතුරු ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. සක්මන් කිරීමේදී පියවර 10ක් පමණ සිටේ සතිය පිහිටුවා ගැනීමට පුළුවනි. <clears throat> ඉන්පසු දෙසූ දහම් කරුණු ගාථා මාගේ මතකයට නැගී නමුත් එසෙනින් පළමු කර්මස්ථානයට සිත යොමු කර ගැනීමට පුළුවන්. තවද ටික වේලාවක් සක්මන් කිරීමේදී මාගේ සිතින් දැන් ඇති දැන් ඇති යනුවෙන් මාහට පවසයි. මේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ අලස කමයයි මම සිතමි. උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. එතකොට අර භාවනා අරමුණ තියෙනවා. එක්ක හිත පිට යනවා. එහෙම නැත්නම් දැන් ඇති. ඒ වගේ හිත පිටපලයන් කියලා කියනවා. එතකොට මේ දෙක දකිනකොට දැන් අරමුණේ ඉන්නකොට කෙලෙස් නැති ගතිය ඒක මේ අනාබිරතියක් ඇති කරන අරමුණ. දැන් එළියට නැගිටලා යන්න කියන්නේ ඊට වෙඩිය රසවත් දෙයකට යන්න හදන. මේ දෙක යෝගාවචරය දැක්කට පස්සේ දැන් මමයා කියලා ගන්න මේ කැනිවැරද්දට යන්න හදන හිතද නැත්නම් වැරද්දට යන්න හදන හිතද කියලා බැලුවොත් යෝගාවචරයත් අන්දමන්ද වෙනවා. මේ දෙකක් තියෙනවා. ඒ දෙකේ ස්වච්ඡන්දතාවයක් තියෙනවා. මට ඕනේ නම් කැමති නම් මට අරමුණේ ඉන්න පුළුවන්. හැබැයි කවුද එක්කෙනෙක් කියන නැගිටපන් ඵලයන් අර කරපන් මේක කරපන් කියලා. මෙන්න මේ දෙක දිහාම බලනින්ද මේ දෙකම මට කරන්න පුළුවන්. ඒක ලොකුම පිනක්. නමුත් කොහෙන්ද මේ දෙකක් එක මිනිහෙක්ගේ චරිතයක් තුළ එක සිද්ධියකට මේ දෙන්නේගේ අගයන් ආඩම්බරයන් දෙකක් ආවට පස්සේ දෙකක් නන් නෙවෙයි ඉන්නේ ඔය දෙකක් කෙනෙක් අඩුම තත්ත්වේ. ආවට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. කවුද මමයා කියලා? මේ නිවැරදි දේ ඉන්න ඕන එක්කනද මමයා? එහෙම නැත්නම් මේ නැගිටලා ඵලයන් කියන එකද මමයා කියලා? හැම වෙලාවෙම අපිට අපායක් තියෙනවා නිවනක් තියෙනවා. නැත්නම් සංසාරේ තියෙනවා නිවන තියෙනවා. ඒ අපි කොයි එකටද සංජෙදෙන්නේ කියන එකට දෙයන්නාන්සේ ගාව ගන්නත් එපා. කවුරක්වත් ගාව ගන්න එපා. මේක මට අධිකාරී ශක්තියක් තියෙනවා කිව්වොත් අපි සරබලධාරී. තමයි සරබලධාරී. ඉතින් ඒක අරය මේල කරන්නේ දෙයක් නැහැ. මම මේ අරමුණේ ඉන්නවා කිව්වොත් ඉන්නවා. නැහැ කිව්වොත් යනවා. දෙවන්නේක් නැහැ. ඉතින් කවුරු හරි හිතනවද මේක මේ මේ වැඩ පිළිවෙල මෛත්‍රී බුද්ධ සාසනෙ මෙටිට පහසුයි කියලා? කවුරු හරි හිතනවාද මේක ඉන්දියාවට ගිහලා දඹදිව භාවනා කරුවොත් හරියයි කියලා? කවුරු හරි හිතනවාද මේක ත්‍රිපිටකය දැනගත්තොත් හරියයි කියලා? කවුරු හරි හිතනවාද මේක පැවිදුණොත් හරියයි කියලා? කවුරු හරි හිතනවාද කතරගම දිව ඇවිල්ලා ආශිර්වාද කරුවොත් හරියයි කියලා? බුදුරජාණන් වහන්සේ කියනවා එකම බලවේගයකටවත් මේක කරන්න බෑ. උඹට මේ දෙකක් කරන්න පුළුවන්කම ලැබිච්ච එකමත් අභිෂේකයක්. පුළුවන් තරම් ආර්ථික තීන්දුවක් ගන්න. මොකද්ද ඒක සඳහා අවශ්‍ය වෙන්නේ? අරමුණේ හිටියොත් අනබිරතිය තියෙනවා. යන්න හදන්නේ අබිරතියකට. ඉතින් යන්න ඉස්සෙල්ලා දැනගත්තේ කොච්චර ලොකු දෙයක්ද? ඉතින් දැනගන්න ඕනේ ප්‍රශ්න කරනවා නම් මේක නා ඉදිරියපත් වෙනවා නම් එහෙම මගේ ඇතුලේ මේ කඩප්පුලිකමක් තියෙනවා කියන එක දැනගත් එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. කැමතිද? මගේ ප්‍රශ්නේ මම නැවත මතක් කරන්නද? තමන් අරමුණක ඉන්නවා, සක්මණේ ඉන්නවා. එතකොට පලයන් පලයන් පලයන් කියලා කවුරුරේ කතා කරනවා. ඇදලා ගන්න ගතියක් තියෙනවා. මේවැනි දෙයක් මා තුල තියෙනවා කියලා මම ඇතුල තියෙන එක දෙබිඩි ගතියක් තියෙනවා කියලා දැනගත් එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් ස්වාමීන් වහන්සේ. ඈ? හොඳ දෙයක් ස්වාමීන් වහන්සේ. දෙකක් නෙවෙයි තුනක් වෙනවා කියලා දැනගත්තොත්. ඒ වඩා අමාරු වෙනවා සිතේ. ඈ? තුනක් තියෙනවා කියලා දැනගත්තොත් දෙක කියන්නේ සිතේ අරමුණු දෙකක් තියෙනවා කියලා වඩා අමාරු වෙනවා දැනගන්න. දැනුම ඊට වැඩිය හොඳයි. දෙකක් නෙවෙයි මේක ඇතුලේ පිස්සන් කොටුවක්ම තියෙනවා. ඔක්කොම જાති තියෙනවා. ඔක දැක්කත් කැමැති නැතික තමයි ක්සීසොෆීනියා කියන මානසික රෝගය කියන්නේ. ආතුර දෙන්නෙක් ඉන්නවා මේකට මේක තනිකර විරුද්ධයි. දැන් මෙයා කරපු දේ කරලා ඒක පාට මෙයා ළඟට එනකොට පේන්නේ භූතෙක් ඇවිල්ලා කරලා ගිහිල්ලා කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා මම භාවනා කරනකොට භූතෙක් ඇවිල්ලා මාරන් ගියා. එහෙම නැත්නම් කියනවා භාවනා කරලා පිට වෙලා ඒක භූතෙක් කියලා බාම භාවනාවට ගෙනිච්චයි කියලා. තන්නේ කර සත්‍යය. ඒ මානසික විශ්ලේෂකයෝ කතා කරලා කියනවා පුදුමාකාර සෙල්ලමක් තියෙන මේ මිනිස්යාම එයාට හානි කර දෙයක් කරලා ඒක පාට සීයවිල ඉස්සාද බඳගන්න බුදුම්මෝ භූතෙක් වහුනෝ මට අර කිරෝ ඉසකිටින් ගත්තෝ කියලා කෑ ගන්න. ඉතින් බලනකොට පේන තියෙන්නේ කොහෙන් කට්ටඩිය ගෙනවත් බෑ. බලා ඉන්නකොට ඒ කරදරේ කරගෙන තින්නේ තමයි. මොන්න විදිහකට ඒ පුතිරට තේරෙන්නේ නැහැ. පිටේ ඉන්න කෙනෙක් මේ භූතෙක් ඉන්නවා, දෙයියෙක් ඉන්නවා, යක්ෂයෙක් ඉන්නවා කියන වුණියන් තියනවා කිව්වොත් ඌට තේරෙන්නේ නැහැ. මේක ඇතුලේ Tamanටම කරදරකාරයෙක් ඉන්නවා. ඊට පස්සේ අනිත් පැත්තේ සාන්තුවරයෙක් ඉන්නවා. මේ දෙන්න අතර පටලවිල්ල මම දැනගත්තොත් විතරක් පිස්සු හැදුන්නේ නැත්නම් මේකම බල බල හිටියොත් පේනවා මේකේ කොයිද අධිකාරී ශක්තියක්. මේකේ කොහොින්ද මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතිය. මේකේ මම නිවාසිකයක් නෙවෙයි මම වේදකයක් නෙවෙයි මම විධායකයක් නෙවෙයි. මේක පිස්සන් කොටුවක්. මේක පිස්සන් කොටුවක්. ඉන් තව කෙනෙක් එක්ක කතා කරුවට පස්සේ මේ මනුස්සයා කොයි එකකටද දැන් කතා කරන්න කියලා දන්නේ නැහැ දැන්. භාවනා කරපන් කියන කාද ඔය කතා කරන්නේ භාවනාවේ නැගිටලා බලය කියන කාද කියලා දන්නේ නැහැ. එනිසා කියන බටහිර මානසික විද්‍යාවේ පාරදී දෙන්නේ හම්බුනහම අපි දෙන්න හම්බුනයි කියමුකෝ. දැන් මම පෙන්වන්න හදනවා මම ඇවිල්ලා මීචිකල් නිස්සන් වනේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය ඕ බලාපන් කියලා මම පුම්බනවනේ. ඒ වුණාට අනික් කට්ටිය දන්නේ ඔය ආමුරු පිස්සු කෙලින්නේ ඔය කොහොම කිව්වත් එහෙම තමයි එයා පුංචි කරලානේ බලන්නේ මයිදියා. ඒක ඇති. දැන් මේ දකින්න එක මට පේන්නේ පුංචි ගාවනා කරන්නෙත් නෑ උඩ සීලියක් නෑ දෙකකින් විතරක් කියලා හිතනවා. එයාට එයා මට පෙන්වන්න හදන්නේ නේ අම්මා ස්වාමීන් වහන්සේ මම දැන් තෙලෙන් බැදලා කිරෙන් අත හොදලා ඉන්නවා කියලා පෙන්වන්න හදනවා. ඊයතමද ප්‍රകൃති දෙකකුත් තියෙනවානේ. දෙන්නෙක් හම්බෙච්චාම 6 දෙනෙක් වෙනවා. මම පෙන්වන්න හදන එක ඒ වුණාට මම බලන එක අනිත් එක නම් දිහා බලන හැටි ප්‍රകൃතිය. මම අරය දිහා බලන හැටි පහත් කරලා බලන හැටි ඒ මනස මට පුම්බලා පෙන්වන්න හදන හැටි. යාගේ ප්‍රകൃතිය 6 දෙනෙක් කියනවා. ඉතින් දැන් කෝක කෝකට කතා කරනවද කියලා අහනවා පාරදී කතා කරනවා. තන්නේ කර අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන කතා කෙරුවොත් පැටලෙනවා. මම හැම වෙලාවෙම කතා කරන්නේ මගේ වමාගත්ත ප්‍රතිරූපය. ඒකට කියන්නේ ආරූඪ කේන්දරය කියලා. ප්‍රකෘති කේන්දරයක් තියෙනවා. අසතර කේන්දරයක් දෙන දැන් මට තියෙන්නේ ආරූඪ කේන්දරයක් මම දැන් ඇඳලා ඉන්නවා කියලා කියන්නේ හැම එකම ඇඳලා ඉන්නේ ඒ ඇඳට අනිත් එක නම් ගණන්නේ ඕක එක අපේ ගමේ ඊටපස්සේ මයියා ඕක කවුද කියලා අපි කොයි කෙනෙක් පහත් කරලා කතා කරනවා ඉතින් මේ ලෝකෙක කවදාකවත් සංවේදනයක් වෙනවද කියලා බලන්න අපි කියන්න ආසයි අහිංසකයි කියන්න බෑ කවදාකවත් කියන්නේ කෙවෙන්නේ කියන්නේ අනිත් එක නෑ එන්නේ ඌ බලන්නේ ඒක දිහා මා කරදරයකට එහෙම නැත්නම් ලොකුවට උස් කරලා ඉතින් ඒක ඒක පේනවනේ මේ ඇතුළෙම මේ සක්මන හොඳට දන්න හොඳට කියනවා. එකෙක් කියලා කියන ඵලයන් ඵලයන් ඵලයන් කොහෙද යන්නේ? මේක ලියන්න පුළුවන් කියන්න පුළුවන් දේ තමයි සාසනීය කියන්නේ. මේ අපිට දැන් කතා කරන්න පුළුවන්. කතා කළා හොඳක් නැහැ. මට මගේ පාලනයක් නැහැ. මෙච්චර ලස්සනට අවස්ථාවක් හම්බලා සක්මනෙත් ඉඳි සක්මන බව දැනගෙන හිත කියන ඵලයන් කියන. කොච්චර අවංකද කියලා බලන්න. කොච්චර නිහතමානීද කියලා බලන්න. ওই දෙකක් කීයක් ඇතුලේ වැඩද? තන්නේ කර මේ මේ අංග සංස්කරණයක් මේකේ සිද්ධ වෙන්නේ. අපි මේ මවාපෑමක් කරා. නමුත් සරුවචනාංශසල ඔය වැඩේ කරන්න බෑනේ අපිට. සරුවචනාංශ විනිවිද පේනවා. නිසා මේ සමාජයේ කොහෙත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා බණ භාවනා කරන. ඒගොල්ලන්ට මොන කවුරු නැටුවත් ඒ විනිවිද බැලලා කතා කරා. ඒගොල්ලන්ට වැඩක් නැහැ. මම අපාල වැඩක් නැහැ. නිසා අපි දැනගන්න ඕන පුළුවන් තරම් නිහතමානී වෙලා අහිංසක වෙලා මෙන්න මෙහෙමයි වැඩේ. නිසංගතාවා කමටහන් ගත්තා සක්මනත් හරි සක්මනේ ඉන්නකොටම ඵලයන් ඵලයන් කියලා කවුදෝ කියනවා මේ සක්මනේ හිටපන් කියන එකද මම ඵලයන් කියන එකද මම ওই දෙකට මේ ඉස්සලා දැනගන්න මේක ඇතුලේ පිස්සන් කොටුවක වැඩ යනවායි කියලා ඒක සංනිවේදනය කරන්න ගිය ගමන් කාට හරි කද්දා සංනිවේදනය වෙන්නේ නැහැ ඒ නිසා කියනවා සංනිවේදනය වෙනවා නම් සිද්ධ වෙන්නේ මනසින් මනසට මිසක්කා වචන වලට ආවට පස්සේ ඒක අවුල් වෙලා ඉවරයි ඒ නිසා මේකම බලන්න මේකම බලලා තීන්දුවක් කරන්න තියෙන්න පුළුවන්. එහෙනම් රහත්. සක්පණීන්නත් පුළුවන්. යන්නත් කියනවා. මම මොනම දෙයක්වත් නිශ්චය කරන්න. ගියත් මම දන්නවා දැන් ගියයි කියලා. මට සක්මනක් තියෙනවායි කියලා. සක්මනේ හිටියත් මම දන්නවා ඔය හිත කොච්චර කෙරුවක ඵලයන් කියනවා කියලා. ඔය දෙකම දැකලා අතීරණයක ඉන්න පුළුවන් නම් අපන්නකව ඉන්න පුළුවන් නම් තීන්දුවක් කරන්න තියෙන්න පුළුවන් නම් එසේ මෙසේ මනසක් තියෙන්න ඕනද කියලා බලන්න. මට විකල්ප දෙකක් තියෙනවා. දෙක නෙමෙයි ගොඩක් වෙලාවට ගොඩක් හම්බ වෙනවා. එකක්වත් මම විනිශ්චය කරන්නේ නැහැ. අහන්නෙත් නැහැ කාගවත් විනිශ්චය. මොකද දෙකම එකයි. දෙකම එකයි. දන්න මිනිහට අරමුණේ හිටියත් එකයි පිට ගියත් එකයි. ඒක සාමාන්‍යයෙන් මේ සදාචාරවාදියා හිටින එයා කියන්නේ දැනගත්තම අරමුණේම ඉන්න ඕනේ කියලා. හිටින්න බෑ. ඉන්නේ පිට ගියා පිට ගිය බව දන්නවා. ඉවරයි. එහෙම හිතනවාද කරන්න පුළුවන් කියලා? කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද්ද කරන්න පුළුවන් කියලා හිතන්නේ? මගේ හිත එක්ලස් කරගන්න පුළුවන්. අයිය කතා කරනවා. හිත එක්ලස් කරගන්න පුළුවන් කියලා හිතනවා. නෑ නෑ මේ தත්වයටදී මම සක්මන් කරනකොට පිටපලයන් කියනවා. ඒ தත්වයටදී මොකද්ද මෙතන හිත එක්ලස් කරනවා කියන්නේ? හිත පිට يعني හිත පිට ගියාට පස්සේ ඒ අරමුණට හිත දියනවා. ඊට පස්සේ හිත සමාධියට ගන්නවා මම. නෑ සක්මන්ට ගන්නවා. දෙකම එකයි කියන එකයි මම මේ කියන්නේ. පිළිගන්නවද? පිළිගන්නවා. පිළිගන්නකම් භාවනා කරන්න වෙනවා නැත්නම් ඉමුණ අතර ළමයි. එතෙන්ද එනකන් යන්න පිට යන්න කියන්නේ මම නෙවෙයි හිටපන් කියන්නේ මම දෙකම වෙච්ච අය දෙකම දිහා බලන්න වෙනසක් නැතුව පිට ගියයි කියලා මොකුත් නැහැ හිටියයි කියලා මොකුත් නැහැ බලාන ඉන්නකොට ඔන්න තේරෙන පටන් ගන්නවා මේ හිත දෙන ලනු එක්කෙකුටවත් අහු වෙන්න එපා හැබැයි මේ දැකපු එක ලොකුම ලොකු දෙයක් මම ඒකයි අද ප්‍රශ්න මෙච්චර තියෙද්දිත් මම මේ අවුස් අවුස් කරන්න හදන්නේ අපි මේ සදාචාරවාදීකට වැදුනට පස්සේ ඒ මිනිහට කවදාවත් භාවනා කරන්න බෑ ඌ යන්නේ ඉස්සලම නාසලනු දාලා හරකා දින්න හදනවා මට ඕන දන්නේ නෑ මේ යමු කඩප්පුලි අස්සෙක් කියලා තේරුම් ගන්න. යන්න හරිනා ටික. ජීලි කැඩේ කියලා හිතනවා දෙම කියට කැඩෙන්නේ නෑ. සතිය කැඩේ කියලා හිතනවා දෙම උනට කැඩෙන්නේ නෑ. ශ්‍රද්ධාව කැඩේ කියලා හිතනවා ඕක කියලා කැඩෙන්නේ නෑ. අන්නේ තුන සාතික් කරනවා නම් මේ ඔක්කොම මේ අතිර්ණ தත්වලදී මගේ සීල කැඩෙන්නේ නෑ, ශ්‍රද්ධාව කැඩෙන්නේ නෑ, සතිය කැඩෙන්නේ නෑ. ඔබ යන්නේ ඵලයක්. පුදුමාකාර පෞෂත්වයක් වෙනවා එතකොට. සිදුවෙන දේ තේරුම් ඇතුවනේ සිද්ධ වෙන්නේ. හොඳයි. ස්වාමිනාස ඉතුරු කොටසක් කියන්න අයගෙන. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී මා ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කරන අවස්ථාවේ මාගේ දෑත් දෙකේ මාපට ඇඟිලි දෙක මා හුස්ම ගන්නා විට වෙනස් වෙන්නක් මෙන් මට දැනුනි. එනම් මා හුස්ම ගන්න ආකාරයට මාගේ ඇඟිලි සෙලවෙනවාසේ සෙලවෙනාක් සෙලවෙනවාක් මෙන් මට දැනුනි. එය මම මෙනෙහි කළෙමි. ඒ එසේම සිදුවනවා යයි මම මෙනෙහි කළෙමි. පසුව නැවත ආශ්වාසය ප්‍රශ්වාස වෙත සිත යොමු කෙලෙමි. තවද පරයන්ක භාවනාවේදීද දැන් දැස් අරින්න දැස් අරින්න කියා මාගේ සිත මට පවසයි. එවිට මා දැස් නොඇර පළමු කර්මස්ථානයේ සිත කර්මස්ථානයට සිත යොමු කිරීමට උත්සාහ කළෙමි. උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. හුස්ම දිහා බලන හිටියොත් හැම සෛලයක් සෛලයක් පාසා ඇඟිල්ලක් ඇඟිල්ලක් පාසා හැම තැනම හුස්ම ගන්න. මේ අපි නහයින් ගන්න හුස්ම වගේම ඒ අනුව හැම සෛල දෙකක්ම ලඟ වෙනවා ඈත් වෙනවා ලඟ වෙනවා ඈත් වෙනවා. ඒක තමයි හුස්ම ගන්නකොට සිද්ධ වෙන්නේ. ඒක සමහර තෙරපීමක් සහැල්ලුවක් විදිහට තේරෙනවා. බර අඩු වැඩි වීමක් විදිහට තේරෙනවා. ඒක හරහා තමයි ඔය මේ සෛල අතර රසායනික ද්‍රව්‍ය හුමාරු සිද්ධ වෙන්නේ. ඒ තෙරපෙනවා ලඟ වෙනවා. තෙරපෙනවා ලඟ වීම හරහා. ඒ නිසා හොඳට බලන්න හිටියොත් හුස්ම දිහා හැම සෛලයක් සෛලයක් පාසම ඒ හුස්මේ නවතාවයක් අලුත් කිරීමක් කරන ව්‍යායාම කරන එකට කියනවා අභ්‍යංගනය කියලා. මසාජ් කිරිල්ලක් කරනවා. ඉතින් ඒක ටිකක් සැරට සිද්ධ වෙනවා ඇවිදිනකොට. ඉඳගෙන ඉන්නවා කරනට වැඩිය. ඒ නිසා මේ හැම තැනම මේ අපි මේ රිට්‍රීට් නැති කාලේ මේ බිල්ඩින් එක ටිකක් පිරිසුදු කරන්න එපායි. ඒ වගේ පිරිසුදු කරන මාතේ වෙනවා හැම හුස්මක් පාසම. බලහන් ඉනකොට පේනවා මේක ස්වයන් සිද්ධ දෙයක්. බොඩි නොලෙජ් කියලා කියනවා ඇඟෙන් සිද්ධ වෙන එකක්. ඒක තියා බලහන් ඉන්න එක විතරයි කරන්න ඕන. ඔක්කොම සුද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අර සක්මණේ යෝගයේ උඩ නැගිටලා ඵලයන් කියලාත් කියනවා. නැගිටලා ගියත් කමක් නැහැ. හිටියත් කමක් නැහැ. මේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවයි කිය. නිසා නැගිටලා ගියාට පස්සේ හිතන්න නැගිටලා යන්න උන නැගිටයි කියලා. නැගිටට පස්සේ බලන්න දැන් අර කෑ ගහන මිනිහා නැද්ද? නැත්නම් අර තිබුණු වේදනාව අමාරු නැති වෙන කියලා ආයෙ වාඩි වෙලා බලන්න. බයට නැගිට්ටා. අපි හිත පිට ගියා නැගිටලා ගියා. මම ගියාට පස්සේ තමයි තේරෙනවා සලකා බලලා මම නැගිටින්න උනේ මේ ඇතුලේ පලයන් පලයන් කියලා කිව්වනේ නැගිට්ටා. නැගිට පස්සේ පලයන් පලයන් කියන මිනිහා නෑ දැන්. ඊළඟ ආයෙ ගිහිල්ලා වාඩි වෙන්න බෑ. ඒ කියන්නේ අර බබානේ ඇහැරුණාට පස්සේ නිින්දෙදී අම්මා ගිහලා හ්ම් කියලා කොටට දැම්මම බබා ආයෙ දොයියනවනේ. හැබැයි හොඳට මතක තියාගන්න ගියේ ඉස්සල සැරේ විතර නිදාගන්නේ නැහැ. ආයෙ ටික වෙලා ගිහලා මේක නැගිටිනවා. එයාට වෙන චල්චුරු ගානකොට අම්මා ගිහලා එතකොට අර නැවත නැවත ඒ නිදිපොළේම නිින්දට වැටෙන තියෙන අවස්ථා වැඩි. එන්නේ එන්නේ එන්නේ ගත කරන කාලය අඩු වෙනවා. ඒක එහෙම කළා තමයි අම්මලා අපි හදලා තියෙන්නේ. එනිසා පොඩ්ඩක් යන්න දෙනවා. ආයෙ ගෙනල්ලා තැම්පත් කරනවා. ආයෙ යන්න දෙනවා. ආයෙ තැම්පත් කරන බලන්න නැගිට්ටටත් නැගිට්ටත් මොනවාක් සතියට වෙන්නේ දැන් දන්නවා මේ කොහෙදෝ නැති අවශ්‍යතාවයට මාව නැගිටිනවා මම නැගිටිනවා. නැගිටලා බලන ඔය තිබුණු හුදාව ඉවරද කියලා. ඔය කුයි කුයි ගාන ගතිය, කිචි කැවෙන ගතිය. ඉවරනේ ආයෙ ළමීට එළවාඩි. අරුවට ලණුවක් දෙන එකයි කරන්නේ. ඌ කියන වෙලාවට අහලා ආයෙ ගනලා වාඩි කරනවා. ඉතින් එහෙම එහෙම මේ පරිේශණය දිගට දිගට කරන්න ඕනේ. එතකොට බලන්න මේ මොනවා කෙරුවා සතිය කැඩෙන්නේ. ඒක හරියලා හිතත් එක්ක කයත් එක්ක හැංගි පොරා සෙල්ලම් කරනවා වගේ. හොරා පොලිස් කරන්නේ. සෙල්ලම් කරනවා හරි උඹ ගින්නේ ඇහුවා ඔන්න මං ගියා. ආයෙ හිමීන් ඇවිල්ලා ගෙල වාඩි කරනවා. ඉතින් ඒව කරන්න පුළුවන් ඉන්නේ මේ වගේ නේවාසික බාහන වැඩමුළු වල තමයි. දුවන පයින් ගමන් දවසට පැයක් වැඩ කරන එකට ඒව කරන්න හම්බෙන්නේ නැහැ. ඒව ඔක්කොම කරලා බලන්න. කරලා බලලා හිතට අහුම්කම් දෙනවා වගේ පෙන්නනවා. හැබැයි ඌ ආයෙ ඌ දැපෙන දමාගෙන අපිට උන වැඩිට දාන. ඒක නිකන් කරන්නේ සදාචාරවාදයට නෙවෙයි සෙල්ලක්කාරකමකට කරන්නේ. දැන්. දේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ෂේම වේවා. අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඉහළ සිට පහළට පියවර 59ක් සතිමත්ව. පහළ සිට ඉහළට පියවර 72ක් සතිමත්ව. නැවත ඉහළ සිට පහළට පියවර 62ක් සතිමත්ව. නැවත පහළ සිට ඉහළට පියවර 62ක් මම කැමැති දැනගන්න මේ ස්වාමීන් වහන්සේගෙන් සතිමත් ඉන්නකොට දන්නේ කොහොමද සතිමත් කියලා. මොකෙන්ද මොනවද අත්විඳින්නේ කොහොමද කියන්නේ සතිමත් කියලා. පුළුවන්ද කියන්න? ඉතින් හිතන සාදේ. ඉතින් හිත භාවනා නොකර හිතන්න පුළුවන්. භාවනා කර කියන්න පුළුවන් මම සතිමත් කියලා. ඒකයි ඇත්තටම සතිමත් වෙන එකේ මොකද්ද වෙනස? මම සතිමත් සතිමත් කියලා හිතන්නත් පුළුවන්. මට ලියන්නත් පුළුවන්. නමුත් සතිමත් වෙච්ච වෙලාවේදී කොහොමද දන්නේ Taman සතිමත් කියලා? මම ඇවිදිනවා කියලා දන්නේ මොකෙන්ද? එහෙම ඇත්ත එහෙම දැනෙන්නක් නැද්ද? සතියෙන් ඇවිදින කොටයි සාමාන්‍ය ඇවිදින කොටයි වෙනසක් නැද්ද? එහෙම නැත්නම් සතියෙන් ඉඳගෙන ඉන්න කොටයි සතියෙන් ඇවිදින කොටයි අතර වෙනසක් නැද්ද? එහෙම තියෙනවා. එහෙම තියෙනවා. ඈ වෙනස තියෙනවා. මොකද්ද වෙනස? ඇවිදින්නකොට වැටෙන හැටි ඉඳගෙන ඉන්නකොට වැටෙන අතර වෙනස මොකක්ද? ඒ තියෙන වෙනස අල්ලා ගන්න බලන්න. මෙතෙන් ආවෙත් බොහෝ වණුගගා බොහොම අමාරුවෙන්. තාම ලියවිලා නැහැ සතියෙන් ඉන්නකොට මොනවද දැනුනේ කියලා. වැටෙන්නේ කියලා නෑ ඉලක්කම් ගානක් තියෙනවා. ওই ඉලක්කම් ගන්න ඕන කෙනෙකුට ලියන්න සක්මන් කරන්නේ නැතුව කරත හැකියි. සක්මන් කෙරුවනම් චර්තියෙන් සපෙලා කියන්න පුළුවන් මම මේ විදිහට මේකයි දැනෙච්ච වෙනස. සතිය නැති උනට මෙහෙම මෙහෙම තිබුණේ ඒකත් එක වෙනද. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකේ අතර වෙනස මේකයි කියලා වැටහෙන දේ ලියෙන් වෙනකන් ධර්මයේ ඕජාව ලැබිලා නැහැ. ධර්ම රසේ නැහැ. ගාණ ඉලක්කම් තියෙනවා. ඒ නිසා හොඳට මේ වාටාට එක වාක්‍යයක් දාන්න සතියෙන් ඇවිදිනකොට මම දන්නේ මේක නිසායි. මෙන්න මේකෙන් දන්නවා මම සතියෙන් ඉන්නේ කියලා, ඇවිදින්නේ කියලා. මම ඉඳගෙන ඉන්නකොට මම දන්නවා මෙන්න මේක නිසායි. මම දැන් ඉඳගෙන ඉන්නේ ඇවිදිනව නෙවෙයි කියලා. අන්නේ වෙනස ඇතුල් කරන්න උත්සාහ කෙරුවොත් වෙනසක් ඇති කරන්න පුළුවන් කමඨාන සුද්ධ වීමක් වෙයි. තේරෙනවද? අනිත් දවසෙත් ওই විදිහටම ලියමු ඈ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි මෙනෙහි කෙලිමි. එහිදී සිත ඉවතට යා නොදී පාදයේ තබන ආකාරය හා ලනුපැදුරේ ගොරෝසු බව ස්පර්ශ වන බව දැනුනි. මෙසේ සිත විසිරී යා නොදී පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු පරයන්ක භාවනාවේ යෙදෙන විට ඔළුව බර ගතිය හා ඉදිරියට විසිවෙන ගතියක් ටික වේලාවක් යන්තුරු දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදුණු විට සිත ඉක්මනින්ම හුස්ම ගන්වා යන අරුමෙනෙහි පමණක් දිගටම තිබුණි. හුස්ම රැල්ලත් වදිනවා දැනුනි. සිත සැහැල්ලු ලෙස සිටියෙමි. කිසිදු වේදනාවක් නොදැනි. හුස්ම ගැනීම පමණක් දැනුනි. හුස්ම දෙස සිහියෙන් පය භාගයක් පමණ සිටීමට හැකිවිය. මට සිත විසිරී යා නොදී දිගටම සිටියේ හැකි බව දැනුණත් කොන්දේ වේදනාවක් දැනුන බැවින් පරයන්කෙන් මිදුනේමි. මාගේ මේ භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේ කරන්නා වූ සත්කාරය ඔබ වහන්සේ නිරෝගී සුවය හා දීර්ඝායුෂ නිවන් මඟ උපනිශ්‍රය වේවා. ඔය එතකොට මේ කෙනා කතා කළා කියන්න පුළුවන් නම් මේ පැය භාගයක් විතර ආනාපානේ හිටියා සතියෙන් හිටියා කියලා එහෙම සතියෙන් හුස්ම ගන්නකොට වැටෙන්නේ කොහොමද කියන එක ලියවිලා නැහැ. කොන්ද වේදනා, ඉසේ තද වීම, ඒවා මේවා ලියලා තියෙනවා. ඒක නරක නෑ. නමුත් මේ ආනාපානෙ හිටව බව සතියෙන් හුස්ම ගත්ත බව කොහොමද දන්නේ? මොකෙන්ද වටහා ගන්නෙ? මොකෙන්ද අත්විදින්නේ කියන එකයි මම මේ කන රුකුල් දීලා අහගෙන ඉන්නේ. ඒක ලියවෙනකම්. කැමැති දේ ලියපු එකනා සභාවට මේ දැනගෙන ලියවිලා නැත්නම් මතක් කරන්න කැමැතිද? එහෙම නැත්නම් කමටහන් සුද්ධ කරන ගැන දවසේ පැය භාගයක් තිබුණා කියවට මොකක්වත් නැහැ නිකන් හිස් කෝම්බයක් විතරයි. පැය භාගෙදී හුස්ම වැටහිච්ච හැටි. ඒක ලියවෙන්නේ නැත්නම් ඉතින් නඩුවට අවශ්‍ය සාක්ෂි නැහැ. නඩුව කල්යන එක තමයි වෙන්නේ. එහෙම නොවීම පිණිස ඒ වෙලාවේ පැය භාගයක් නේ. මේ පැය භාගෙ මම ඉන්නේ හුස්මේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි වමේ නෙවෙයි දකුණේ නෙවෙයි හුස්මේ ඉන්නේ කොහොමද දන්නේ? ආන්නේ කාරණාව නැත්තම් ඉතින් මේ ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් දවසේ කරුණා කරලා අන්න ඒ දේ ඒක මේක නෙවෙයි මේකමයි කියන්න අපිට හම්බෙන අත්දැකීම අත්විඳීම දැනීම හෝදිසිය වාර්තාට ඇතුළු කරන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට හිඳගත් විගසම කිසිම අරුමණකින් තොරව හිස් තැනකට යයි. කීමට තරම් වූ කිසිවක් නැත. පාළු කම්මැලි බවක් ඇත. මෙලෙස සිටීමට මෙලෙස සිටීමට හැකියාව ඇත්තේ පැය භාගයක් පමණ කාලයක් පමණි. ඉන්පසු ටික වේලාවක් සක්මන් කොට නැවත පැය භාගයක් පමණ සිටිය හැක. දිගටම එසේ සිදු කළෙමි. ඉඳ හිට එන සිටිවිලි ඉදිරියේ ගණන් නොගෙන සිටිය හැක. තදබල වේදනාද එසේමය. එම පාළු ගතිය තුල කිඳා බසින ස්වභාවයක් ඇත. තදට අඳුර අඳුරුවට වාගේ තිබූ පාළු හිස් බව එක විටම සිත ලක්ෂයකින් ඇතුළට ඇදී ගොස් දීප්තිමත් බවක් ඇතිවිය. මෙය එක් පරයන්කයේදී සිදුවිය. සෑම පරයන්කයක් තුළම දැනුණු මෙම ස්වභාවය අවසන් වරට සිදු කළ පරයන්කයේදී වෙනස් බවින් විය. එහිදී නිදිමත ස්වභාවයක් විය. තවද රවුම් මඩ ගුලිවැනි නින්දක් ගුලිවැනි කන්දක් දිස් වී නැති වී යනු පෙනිනි. තවත් පිටක බුදු පිළිමයක හිසක් ලං වෙමින් එහි පිම්බෙන ස්වභාවයක්ද ඉන්පසු එහි දත් විදුරු මස් ඊතා විරූපීව පෙනිනි. හරියට මිනියක් කුණු වෙනවා වාගේ, විසිර වෙනවා වාගේ. සමහර අවස්ථා මතක නැත. එහෙත් සතිමත්ය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. විදියට ඒ වගේ විවේක ස්ථානයක් ඇවිල්ලා පය භාගයක් තියෙනවා නම් ඒක ඉවර වෙන තැන බලන්න. ඉවරලෙන් තැනකට වගේ විවිධ අරමුණු සංඥා ස්වරූපේ මතුවෙලා මොනවදෝ කියපාන. ඉතින් ඒකෙදි සක්මට යන්න එපා. අන්න විවේක ස්ථාන ඉවරයි. දැන් ඉඳගෙන ඉන්නකොටම ආය පටන් ගන්නවා. මොනෝ හරි පටන් ගන්නවා. අන්නේ විවේකයේ අවසානය කියන්නේ ආය මොකක් හරි අරමුණක් ඇවිල්ලා පටන් ගන්නවා. ඒක හොඳට බලහනින්. ඒක දිහා යම් ආකාරයක බැලුවොත් යම් දක්ෂතාවයක් තියෙන එක ආයතෙන්පත් වෙලා ඔය පරියන්කේදීම ආයසරයක් විවේකයට යන්න ඉඩ තියෙනවා. කලබලයක් ආවොත් කලබලේ දිහා හොඳට බලන්න තැම්පත් වෙනවා. තැම්පත් වෙලා බලහින්දොත් ආය කලබල වෙනවා. ආය තැම්පත් වෙනවා. ආය කලබල වෙනවා. ඒ නිසා මේ භාගයෙන් සිද්ධ වෙච්ච වැඩේ පරියන්කේ කඩන්න නැතුව දිගින් දිගට ගියොත් ওই චක්‍ර රාශියක් එක පරියන්කේදී සිද්ධ වෙනවා. ඒතර දෙනෝ තැම්පත්කම ආවොත් අන්තිමට කැළඹෙනවා. කැළඹීම ආවොත් ওই කන්තුවේ තැම්පත් වෙනවා. ඒ කැළඹීම සහ තැම්පත් වීම අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. ඒක ඉවර වෙනකොටම නැගිටින්න යන්න බෑ. නැගිට්ටොත් අර චිත්‍රය නාටකම ජවනිකා දිගට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තමයි පළවෙනි විනාඩි 30කින් වෙනවා නම් ඒක ඇවිස්සින්න මොකටද නැගිටින්නේ? නැගිටින්නේ ඉස්සලා ওই පෙන්නන ජවනිකා පෙන්නයි. ඒක ඒක හොඳට බලන්නේ මම මම කරන දෙයක් නෙවෙයි පේනවා. මේක දිහා ඇත්ත ඇත්තේ නමුත් අන්දෙක් වගේ බලන හිටියොත් ආයෙ tempත් වෙයි. tempත් වුණොත් ආයෙ ඇවිස්සෙයි. ආනේ චක්‍ර ටික දිගට බලන්න ගියා නම් හිතන්න එක පරියන්කදී ඒ වගේ ඇවිස්සීම් සහ තැම්පත් වීම 20 වතාවක් 30 වතාවක් ගියොත් මේ හිත වැඩ කරන හැටි දැනගන්න පුළුවන් වෙයි. මුගක් වෙලාට අපි කරන්නේ ඇවිස්සිච්ච ගමන් නැගිටලා යනවා. නැගිටලා ගියාම අපිට ඊගාව ජවනිකාව බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඇවිස්සිනේ තැම්පත් වෙච්චාම දැන් ඇවිස්සෙයි කියලා ලෑස්ති මනසෙන් යන්න. ඇවිස්සිච්ච දිහා හොඳට බලන්න තැම්පත් වෙනවා. තැම්පත් වෙලා කීකන්නේ ආයෙත් දැන් මේ ඇවිස්සෙනවා. ආනේ චක්‍ර රාශියක් කරන මට්ටමට ඉවසලා කටයුතු කරන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් භාවනා කරගෙන යද්දී ඇවිදගෙන යන බව මට වැටහි. යම් යම් පත්තු යටිපතුලට ලනුපැදුරේ තද ගතිය, සිනිඳු ගතිය, සීතල උණුසුම් ගතියද හොඳින් වැටහි. මෙසේ කරගෙන යාමේදී සිත සතිමත් බව හා ඉදිරියට යෑමේ කම්මැලි බවක්ද සක්මන් කරන අයුරු බලා සිටින්නාක් මෙන්ද નિરાයාසයෙන් සතිමත් සක්මන් කරනා බවද වැටහි. මේ සෑම භාවනාවේ ප්‍රගතියක්ද ප්‍රගතියක් බව සිතේ. සිතේ සතුටක්ද ඇත. ගරු ස්වාමින් වහන්ස ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. පරයන්ක භාවනාව මා ආනාපාන සති භාවනාව පුරුදු කෙලිමි. නාසිකාග්‍රයට දැන්නු හුස්ම රැල්ලේ සැහැල්ලු බව, බර ගතිය, සීතල ගති, දිග කෙටි වශයෙන් වෙන ක්‍රියාදාමයේ ක්‍රියාදාමයේ දෙස බලා සිටීමේ මෙලෙස දිගටම කරගෙන යාමේදී හුස්ම නොදෙමි. යලි දැනෙන්නට පටන් ගතිමි. මේ වෙන ක්‍රියාවලිය දෙස සතියෙන් බලා සිටින විට සිතවිලි අඩු වී හිත නිස්කලංක වේ. යලිත් මොහතකින් සිතවිල්ලකින් හෝ ආනාපාන සතිය දැනේ. එසේ ඉදිරියටම යද්දී දැනට සිත සිතවිලි අඩු හිස් බවක් පවතී. දැස ඇරීමට නොහැකි බවක් ඇත. පැය එකහමාරක් දෙකක කාලයක් සිටිය හැකියි. ඉන්පසුව සිටිවිල්ලක් පැමිණ නැති වී යයි. සිත ප්‍රීතියකින් පිරී ඇත. සිදුවන දේ ගැන සිත සතිමත්ව සතුටෙන් බලා සිටී. මෙහි වරදක් වෙතොත් කරුණාවෙන් පහදා දෙන සීක්වා. තෙරුවන් සරණයි. ඔය වගේ අර ධෛර්යමත් වෙන සතුට වෙන තැනක් ආවොත් ඒ ඒ ඒ ඇති වෙච්ච එකලස දිගට පවතින අනුග්‍රහ කරන්න. එතකොට තමයි තේරෙයි එකවරක් හරියම වෙච්ච එකනට ලේසි ඒකට අනුග්‍රහ කරන්න. හිතන කෙනෙකුට වැඩිය විචි නැති කෙනෙකුට වැඩිය. ඉතින් මේ වගේ අර එකලස් වෙච්ච වෙලාවක එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් වෙච්ච වෙලාවක එහෙම නැත්නම් හිත ඒකාග්‍ර වෙච්ච වෙලාවක මොනවදෝ ක්‍රමයකින් කයටම වටවලා දෙනවා. කය හිතට විතර නෙවෙයි. කයටම වටහලා දෙනවා. දැන් සහැල්ලුවක් තියෙනවා කියලා. ඉතින් ඒක දැක්කනම් ඊට පස්සේ ඒ නිමිත්තෙන්ම ඒ නැවත නැවත ඇති කර දීමෙන් ඒක නැවත නැවත ගැනීමට සහ ගත්ත වෙලාවේ දිගට පවත්වාගෙන යෑමට අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තුන් ආකාරකින් කරන්න කියන අනුග්‍රහ කරන්න වෙනවා දීර්ඝ කාලින බලනකොට කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න කියනවා. එහෙම අනුග්‍රහයක් හිත එකලස් වුණාට පස්සේ කච කච ගන්න පටන් ගත්තොත් අරක සම්පූර්ණව කඩලා යනවා. දෙක සම්මා කම්මන්ත. තමන් කරන කියන දේවල් නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් එimhe අර හදාගත්ත දේ බොහොම ඉක්මනට කැඩලා යනවා. තුන්වෙනි එක සම්මා ආජීවය කාගවත් ජීවිතවලට බලපාන්න යන්න එපා. සූරාගෑමක් කරන්න එහෙම නැත්නම් හිරියරයක් වෙන්න ආජීවය සකස් කරන්න එපා. පුළුවන් තරම් ඇඟ බේරගෙන ජීවත් වෙන්න ඕනේ වෙලාව. එනිකන් කියන්නේ මේ බඩදරු අම්මා කෙනෙක් දරු ගැබ රකින්නාසේ. කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක්සේ ඇඟට හැප්පෙන්නේන හරියට කට්ටිය වෙලාව. තමයි මාරු වෙලා පැත්තකට වෙලා හරි අනේකට උදව් කරගෙන යන එකයි තියෙන්නේ. ඒක නිසා මේක වෙච්ච කෙනාට සීලේක වටිනාකම තේරෙනවා. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. ඉතින් ඒකට හිමීට හිමීට ඒකට yaadෙන වැඩපිළිවෙල කරලා දෙන්න කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ පළමු දිනිය සක්මන් භාවනාව අධ්‍යක්ීම් යටිපතුල්වල තද ගතිය හා සැහැල්ලු ගතියක් රළු ගතිය හා සැහැල්ලු ගතියක් අත්විඳිමි. කරත්ත රෝදයක් මෙන් යටිපතුල් දෙක එක දිගට පොළවට ස්පර්ශ වී ඇති බව දැනුනි. විලුඹ කොට්ටය හා ඇඟිලි අනුපිළිවෙලින් පොළවට තද වෙන බව දැනුනි. පොළවෙන්ද යටිපතුල මත තෙරපුමක් දෙන බව දැනුනි. මේ අනුව තෙරපුම් දෙකක් බව වැටහුණි. සෑම පියවරකදීම ඔළුවට පොල්ලකින් ගසන්න ගසන්නාක් මෙන් දැනුනි. යටිපතුලට වදින පොළු පහර හිසෙන් පිටවෙන්නාක්සේ දැනුනි. දණහිස් විලුඹ ඇඟිලි ඇට කැඩෙන හඬද ඇසුනි. ගොරෝසු වැලිත් යටිපතුලත් සමග තදවන විට කරස් කරස් හඬක් ඇසුනි. තනි යටිපතුලට මුළු ශරීරයම බර මොහොතකට පැටවි ඇති බව දැනුනි. පියවර තබන සෑම මොහොතකම මා තනි කකුලෙන් සිටගෙන සිටන බවද දැනුනි. පියවරක් අවසානයේදී කකුලේ ඇඟිලි පහෙන්ම පොළොව මත වැඩි බලයක් තෙරපුමක් ලැබෙන බව අත්විඳෙමි. දෙවන දිනය ආනාපාන සතිය සවස් භාගයේ වනතෙක් විශේෂ දෙයක් අත් නොවින්දෙමි. විවිධ සිතුවිලි නිසා කකුලේ වේදනා නිසා නිදිමත නිසාත් හුස්ම රැල්ලේ සිත නොරැඳුනි. රාත්‍රී කාලයේ එක දිගටම පැයක් පමණ එක එල්ලේ සිටීමට හැකියිය. උපදේශ පරිදි හුස්ම රැල්ල වෙත අවධානය යොමු කෙලිමි. මා වරින් වර ඊතා තදින් ආශ්වාසයගෙන පිට නොකර ටික වේලාවක් තද කරගෙන තද කරගෙන සිටියෙමි. මා සිතුවාට වඩා වැඩි වේලාවක් එය කළ හැකියිය. මරුණාටද කමක් නැතයි සිතුනි. හුස්ම රැල්ල ඉහළට ගොස් මොහොතක් නැවතී සිට ප්‍රශ්වාසයට වැටෙන බව අද්දුටුනි. දුටුවෙමි. එය සමහර විට කැඩි කැඩි සිදුවෙන බවක් අත්විඳෙමි. කෙටි දිග හුස්ම පිළිවෙලක් නැතුව සිදුවෙන බව දැනුනි. මෙය ප්‍රකට කර ගැනීම සඳහා පෙර සඳහන් කළ අභ්‍යාසය දීර්ඝ හුස්මක් හිර කරගෙන සිටීමට පුරුදු කෙලිමි. ආශ්වාසයේදී උඩුකය එසවෙන පිම්බෙන බවත් ප්‍රශ්වාසයේදී පහත් වෙන හැකිලෙන බවත් දැනුනි. දනිස් වේදනා වරින් වර ඇති වී නැති වී ගියේය. අවසාන වශයෙන් හුස්ම ඔරලෝසු කටුවක් එක තැන හිරිවි දෙපැත්තට පනින්න හදන දැනුනි. මේ අවස්ථාවේ හුස්ම ඊතා කිටි බව දැනුනි. මා මේ හුස්ම රැල්ලද හිර කරගෙන මද වේලාවක් සිටියෙමි. හදවත ගැහෙන බව හා ශරීරයේ ඒ අනුව පැද්දෙන බව දැනුනි. හුස්ම ඇතිද නැතිද යන්න තීරණය කරගත නොහැකිය. හදවතේ ස්පන්දනය ඊතා සෙමින් සිදුවෙන බව දැනුනි. ඇස් යට එලියක් මතුවී ඒ සමගව තද අන්ධකාරයක් ඇති බව හැඟුණි. එක් දන හිසක වේදනාව ප්‍රකට වන විට මා සිත් එහි තැබුවෙමි. එවිට එම වේදනාව අනිත් දන හිසට පැනගත්තේය. මා එයටද හිත තැබුවෙමි. එවිට එය කොන්දට පැනගත්තේය. මා මෙම වේදනාව ලුහු බැඳ ගියෙමි. යන යන තැනින් එය පලා ගියේය. සතුටින් භාවනාව අවසන් කළෙමි. තව දුරටත් මා කුමක් කළ යුතුද? අනුකම්පාවෙන් පහදා දෙන මෙන්ද අවවාද ලබා දෙන මෙන්ද ඉල්ලා සිටිමු. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය මේ අපි එක එක ප්‍රයත්න කරලා ක්‍රමසා විදියොදලා හිත කයෙහි නතර කරන්න ගන්න උත්සාහය ආධුනිකව කරනවා. ඉස්සරහට ඉස්සරහට භාවනා හරිනවා කියන්නේ ඒක ප්‍රයත්න නොකරම ඒ වැඩේ සිද්ධ වෙන්න ගන්න. හුස්ම හිර කරලා අල්ලගෙන ඉන්නේ නමුත් අර ඇති කරගත්ත එකලස ඇති කරගත්ත අවධානය ඇති කරගත්ත සෝදිසිය තමයි දැන් වැටහිලා තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ප්‍රයත්න කරනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ක්‍රමසාවිදි යොදන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් පහුවෙන්න පහුවෙන්න තමයි තේරෙවි. ඒ වගේ මෙහෙවීම් උපක්‍රම ක්‍රමසාවිදි නැතුවම මේක සිද්ධ වෙනකොට තමයි භාවනා උපරිම ප්‍රයෝජන ලැබෙන්න පටන් ගන්න. ඒ නිසා මුලින් මේ කරන වැඩ ඔක්කොම තමන් තමන් විසින් උපයාසපයාගෙන නිර්මාණශීලීත්වano කරලා බැලුවට කමන්නේ. බයිකෙන් එකම අදහසයි තියෙන්නේ වැඩි වේලාවක් සතියින් ඉඳලා වැඩි විස්තර ප්‍රමාණයක් අරමුණ ගැන දැනගන්න ලැබෙනවා නම් ඒ තාක්කල් උපක්‍රම හොඳයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ අද උදෑසන 8:17 සිට 9යි 9:12 දක්වා පරියංක භාවනාව මෙතෙක් කිසි දිනක නුදුටු අත්දැකීම් රසක එකතුවක්සේ දැනුනි. මෙතෙක්කල් භාවනාවේ යෙදුණු සසර බිය නිසා සසරින් මිදීමටය. භාවනාවේ යෙදුනේ අනේ අපොයි කියා මැරෙන්නට ගෙන යන හරකෙකුසේය. දුකෙන් මිදෙන්නට තවත් සිරුරට දුක් දෙන්නේ ඇයිදයි කියා සිතන වාර අනන්තය. නමුත් අද උදෑසන පැයකට ආසන්න කාලයේ ගරු ලොකු ස්වාමින් වහන්සේ දුන් උපදෙස් පිළිපදමින් සිරුර දෙස සිත යොමු කර බලාගෙන සිටින සිටියා. භාවනා වෙන්නට ඉඩ හැරියා. මම දැන් මෙතන කියන සිතුවිල්ලෙන් අරඹා ඊතා ඉක්මනින් මිනිත්තු දෙක තුනක් වැනි කාලයකින් නාසයේ කෙළවර නාස් සිදුරවල හුස්ම වැටීම සිත් වැටීම සිත යොමු වුණා. ඊතා ඉක්මනින් හුස්ම රැල්ල සියුම් විය. විනාඩි 10ක් 15ක් පමණ කාලයක් දැනුනි. දැනුණු විට පපුවේ මැද පෙදෙස් සේ හදවතේ ගැස්ම ගැස්මට සමාන ගැස්මක් ඇතිවිය. ඒ ගැස්ම හරහා මූල කර්මස්ථානයට සිත යොමු විය. එසේ සිත යොමා සිටින විට හදවතේ දැනුණු ගැස්ම මුළු සිරුර පුරා පැතිරෙන බවක් දැනුනි. ඒ දැනීම හරහා හුස්ම කෙරෙහි කෙරෙහිම අවධානය යොමු වී සිටි බව දැනුණා. දණහිස් පොල් කට්ට ආසන්නයේ ඇති මාංශ පේශී සම්බන්ධ වන ස්ථාන අවට ඉරා දමන ආකාරයක් දැනුණා. මා දැනුණා. ඒ ඉදිරියට ඉරියන දැනීම සිරුර පුරා විහිදුණු හදවතේ ගැස්ම හරහා හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු විය. මුළු සිරුරම සිත්තරකු විසින් කිසිවෙකු නොකල කැන්වස් එකක්සේ දැනුණා. ඒ සියල්ල හරහා හුස්ම දෙස බලන බව දැනුණා. සරදමට සරදමටසේ නැගුණු හූනෙකුගේ චුක් චුක් ශබ්දයට අවධානය යොමු වී එළියට පනිනටා හිනාව ඊතා අපහසුයෙන් මැඩ ගන්නට උත්සාහ කරන බව දැනුණා. ඊතා පහසුයෙන් මූල කර්මස්ථානෙට සිත යොමු වුණා. සිනාව නැතුව ගිය බව දැනුණා. අද දිනේ මේ සිදුවීම් තුලින් අලුත් විනෝදාංශයක් මගේ ජීවිතයට එක් වූ බව සිතේ. ඒ ශරීරයේත් බාහිරයත් බාහිරයේ සිදුවෙන දැනීම් හරහා හුස්ම කෙරෙහි සිත යොමු කිරීමෙන් පුදුම විනෝදයක් ලැබිය හැකි බවයි. ඉතිරි දින දෙක තුල හුස්ම රැල්ලේ සියුම් විස්තර බැලීමට උත්සාහ කරමි. මං යන්නේ තවත් මඩටද නැත්නම් ගොඩටද බව ගෞරවයෙන් මාහට පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මඩට යනකොට මී අරක කැමති, ගොඩට යනකොට එලා අරක කැමති. කොයි එකද ලියන්නේ කියලා මන් දන්නේ නැහැ. ඒක නිසා මඩට යන එකද ගොඩට යන එක නම් මට කියන්න තේරෙන්නේ නැහැ. එක එක සත්තු එක එක දේවල් වලට කැමති. ඉතින් අරු මී අරක ගොඩට කැමති නෑ. ඌ මඩ තමයි කැමති. ඉතින් ඒ නිසා ඒක බලන්න පුළුවන් ඕක ටිකක් කල් යනකොට. කෙසේ නමුත් මේ Tamange ශරීරය පිළිබඳව වර්තමාන මොහොත පිළිබඳව විස්තර දැක්කොත් බුද්ධජාන් වහන්සේ සඳහන් කර තිනවා මහණි දුක නම් දුක තමයි. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්නා විතර සතුටක් මනුෂ්‍ය ජීවිතේ තවත් ඇත්තේ නැහැ කියලා. ඉතින් මේක දිහා කෙලින්ම බැලුවට පස්සේ මේකේ පුදුමාකාර කතන්දර තෝගයක් තියෙනවා. අතීතේ හිටියොත් අනාගතේ හිටියොත් වෙන කෙනෙක් ගැන හිටියොත් වෙන තැනක හිටියොත් නැහැ. ඉතින් මේක තමයි පරම යුතුයකම අපේ කියලා ඒකට උපක්‍රම දාගන්න ওই විදිහට. ආභ්‍යන්තර බාහිර දේවල් බලන්න ඉස්සලා කිව්වා වගේ හුස්ම ටික අල්ලගෙන ඉඳලා බලන්න. විවිධ දේවල් කරගෙන ඉන්නකොට තේරෙන පටන් ගන්නවා දැන් අපි කෙලින්ම යුද පිටියේ ඉන්නේ. මරණය වුණත් සාධාරණයි වෙලා බොහොම හොඳයි. ඒ නිසා මෙන්න මේකට පෙළඹීම එළඹීම හැමදාම ඉන්නේ. අපේ හිත හරි නිර්මාණශීලීනේ හරිම කුසීතයි. අර පුරුදු රට්ටකේ යනවා මිසක් රැල්ලේ යනවා මිසක් කරන්නේ කරලා බැලුවොත් හැම වෙලාවෙම හරියන්නේත් නැහැ. කරලා බලන්න හරියන ගිය වෙලාවෙදි තමයි තේරෙන්නේ ප්‍රමෝදේ. ඒ කතා කරන දෙයක් නැහැ සර්වත්‍යයන් සඳහන් කරලා තියෙන්නේ ප්‍රමෝදේ පහළ වෙනවා කිය. ප්‍රමෝදේ පහළ වෙන්නේ දුකට. මේ කකුලේ වේදනාව දැක්කා සතුටෙන් බලනකොට පුදුම සතුටක් දුකක් මේ දුක පිළිබඳ පුදුම සතුටක්. දරතේ සහ පරිලාහය පිළිබඳ ප්‍රමෝදය තමයි භාවනාවේ ප්‍රගතිය කියලා කියන්නේ. පිට උත්තර හොයන්නේ එච්චරයි. ඒක බාර ගන්න. දරත පරිලාහ දෙක පිළිබඳව නැත්තම් දැවිලි තැවිලි දෙක පිළිබඳව හුදුම සතුටක් ඇති කරගන්න බුදුරජාණන්සේ වෙනින් අපි වතක් සම්පූර්ණ කරනවා භාවනා කරනවා. එතකොට පේන්න පටන් ගන්නවා තමන්ගේ හැකියාව දවසින් දවස දවසින් දවස වැඩි වෙනවා මේ ආකල්පේ තියෙන තාක්කල්. ඒ නිසා එතකොට තමන්ටම තේරෙනවා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද මඩටද ගොඩටද කියලා දැනගන්න පුළුවන්. ඒක දැම්ම හදිස් වෙන්න එපා. ওই විදිහට කරගෙන යන්න. අවසන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඉවරයි. හොඳයි අපිට යොදාගත්ත ප්‍රකාරට වැඩි වෙලාවක් ගත කරලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ප්‍රශ්න තියෙනවා කියලා අහන්න ඉඩක් නැහැ. අපි පැය තුන් කාලක විතර කාලයක් තියෙන සක්මන් භාවනාව සඳහා. මෙතනින් අපේ ප්‍රශ්න විචාරතුක වැඩපිළිවෙළ සටහන් සමාන් සමාප්ත වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.